පින්වත්නි පසුගිය දිනෙහි පසුගිය බ්‍රහස්පතින්දා අපි මේ කතා බල ආරම්භ කළේ ඊළඟට මේ පින්වතුන් දැන් පවත්වාගෙන යන මේ පින්කම් මාලාව පිළිබඳව වඩා කරුණ සලකා පින් සිදු කර ගැනීමට හේතු වන පරිදි මගේ අද කතාව පැවැත්වීමටයි මා බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අමතා මේ වතාවලදී මේ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබෙනවා. මහණෙනි උඹලාට අහුම්කම් දෙන උඹලා කියන දේ පිළිගන්න කෙනෙකු සිටිනවා නම් නෑයෝ සිටිනවා නම්, ලේ නෑයන් සිටිනවා නම්, ඒ අයට උඹලා විසින් කරනු ලබන උතුම් උපකාරය ලෙස සැලකන්නට කියා ඒ නෑයන්ව Tamanට අහුම්කම් දෙන අය අයව සතර සතිපට්ඨානෙහි පිහිටවන්නේ. එහෙම දේශනා කරලා තියෙනවා. ඒ වගේම දේශනා කරලා තිබෙනවා චතුරාර්ය සත්‍යෙහි පිහිටවන්නට. ඒ සතර සතිපට්ඨානයේ පිහිටවන්නටය චතුරාර්ය සත්‍යෙහි පිහිටවන්නටය කියන මේ අවවාදයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ කෙනෙකු තවත් කෙනෙකුට කළ හැකි උතුම් උපකාරය නම් ඒ තැනැත්තාට මේ සංසාර දුකෙන් නිදහස් වන්නට යම් උපකාරයක් කිරීමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ඒ සඳහාමයි. උන්වහන්සේලාගේ ලුව පහළ වීමෙන් බලාපොරොත්තු වනුයේ සත්වයන් සංසාරෙහි තව තවත් තවත් දුරට රැඳවීමට උවමනා කරන දේවල් ඔවුන් ලවා කරවීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය සත්වයන්ට සතර දුකින් නිදහස් වීමට උවමනා කරන දේ කිරීම පිළිබඳ වූ අනුශාසනය. එනිසාම තමයි ඊට කලිනුත් අප කියා ඇති නහි සීලවතං හේතු පජ්ජಂತಿ තථාගතා අට්ඨකරා පීලිපදා සම්බුද්ධේන පඨාපිතා කියන. එහෙම ගාථාවකින් බුදුරජාණන් වහන්සේලාගේ දේශනය කෙබඳක්දයි කියන එක විස්තර කර තිබේ. සිල්වතුන් ඇති කිරීම පමණක් නොව බුදුරයන් වහන්සේලා නැත්නම් සිල්වතුන් ඇති කිරීමට නොව බුදුරයන් වහන්සේලා ලෝක පහළවන්නේ. ඒ හේතුවෙන් නෙවෙයි. ලෝකයාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ඡන්ද පංචකය පිළිබඳ මේ தත්ත්වය වටහා ගැනීමටයි අවබෝධ කරවන්නට. ඒ නිසාම තමයි සිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මහණෙනි ඒ සිංහයා මිගරාජය මෘගරාජ සිංහයා තවත් කාලෙහිදී Taman සිටින ඒ ලෙනෙන් පිට වෙනවා. පිට වෙලා හතර දිශාවම බලන බලාලා තුන්වරක් තුන්වරක් නාද කරන ඒ නාද කරන විට කැලෑවේ සිටින සියලුම සතු භයටපත් කියනවා වතුරේ සිටින සතුන් වතුරට රිංගා ගන්න. බිම් වල වෙනවල සිටින සතුන් ඒ වෙනවලට දිල් වලට ළඟාගෙන පක්ෂී වූ අහසට අහසේ පියාසර කර පීලා කරගෙන දම්වැල් වලින් බැඳ තිබෙන ඇතුන් එහි සඳහන් වෙනවා රජවරුන්ගේ ඇතුන් පවා ඔවුන් ඒ ඇතුන් සිටින තාලවල ඇත් ගාල්වල ඒ බන්ධනයන් කඩාගෙන මල මූත්‍ර පහ කරමින් දුවනවායි කියන්නේ. මුත්ත කරීසම් ඡජමානා කියලා එහෙම වචනයක් පාවිච්චි කරනවා. බියටපත් මේ සිංහාගේ නාදේදී. ඒ වගේම මහණෙනි තථාගත සිංහා ලෝකෙහි පහළ වෙලා ලෝකයාට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව අසන විමන්වල සිටින දෙවියන් පවා මහානුභාව සම්පන්න මහේශාක්‍ය දෙවිවරුන් පවා කියනවා ඔවුන් ඔවුන් ඉන්න තැන්වල සිට වෙවුලන්නට පටන් ගන්නවා තැති ගන්නවා ප්‍රකාශ කරනවා අපෝ අපි මේ අනිත්‍ය වූ දෙයක් මෙතෙක් කල නිට්ටයයි කියා සිතුව නොවුනද දුක් වූ දෙයක් සැපයයි කියා සිතුවෝ නොමුද වගේම අනාත්ම වූ දෙයක් ආත්ම කොට සිතුවෝ නොමුද කියා ඔවුන් ත්‍රස්ත වෙනවා බියටපත් වෙනවා වේවුලනවා එයින් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කරපු ප්‍රධාන දේශනීය කුමක්ද අප දන්නවා වහන්සේ චතුරාර්ය සත්‍යයයි දේශනා කරන්නේ. ඒ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද? අප ඒක තේරුම් ගන්නට. කුමක්ද දුක්ඛ සත්‍ය? ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තරෙහිදී උන්වහන්සේ ජාතිපි දුක්ඛ ආදී වශයෙන් පටන්ගෙන ඒ දුක පිළිබඳව ප්‍රකාශ කොට ඒ අවසන් කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොටින් දක්වතොත් පංච උපාදානස්කන්ධයයි දුක. ඒ පංච උපාදානස්කන්ධය දුක නැත්නම් දුක්ඛාරය සත්‍යයේ වනුයේ ඒ උපාදානස්කන්ධය පිළිබඳ නිත්‍ය බවක්, සැප බවක්, ආත්ම බවක් පැනවිය නොහැනෙහි. ඒ බව සලකාගත නොහිනයි. ඒව බන්ධක් නැති. ඒ නිසා තමයි අනිච්ඡං කියන එක කවරක් දෙයි කියා අසන විට ඊට දෙන පිළිතුර කුමක්ද? අනිච්ඡම්පි පංචස්කන්ධා. අනිත්‍ය නම් පංචස්කන්ධය. අනිත්‍ය කියන්නේ පංචස්කන්ධය. එතකොට පංචස්කන්ධයයි අනිත්‍යය. දුක්ඛම්පි පංචස්කන්ධා දුකයි කියන්නේ පංචස්කන්ධය. අනත්තන්ති පංචස්කන්ධා. ඒ විදිහමයි කියන්නට තියෙන අනාත්මයි කියන්නේ පංචස්කන්ධය. එහෙත් සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති ආදි වශයෙන් එන ඒ ගාථාවල බුදුහාමුදුරුවෝ වදාළ පරිදි සබ්බේ ධම්මා අනත්තා ඒට හේතු වනුයේ ධර්ම සංඛ්‍යාවේලා ගනු ලබන පරමාර්ථ නොවන දේවලුත් පිළිද ධර්ම කියන එක. ධර්ම කියන වචනය සියල්ල බදන වචන. පරමාර්ථ අපරමාර්ථ සංකත අසංකත පරමාර්ථ ප්‍රඥප්ති ඒ ඔක්කොම බදන වචනයක් ධම්ම කියන්නේ. ඒ දැන් පඤ්ඤප්ති ධම්මා කියලා කියනවා. පඤ්ඤප්ති ධම්මා, පඤ්ඤප්ති කතා ධම්මා, නිරුක්ති ධම්මා, නිරුක්ති කතා ධම්මා ඔය විදිහට අභිධර්මයේදී දැක්වෙනවා. ඒ ධම්ම වචනය බොහෝ දෙයක් මුළු ලෝකයේ තියෙන ලෝකයෙන් පිටත්තර සියල්ලම බදන වචනයකුයි ධම්ම කියන්නේ. එහි තේරුම නම් ප්‍රධාන තේරුම සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවය. හැබැයි සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවය කියන විට පරමාර්ථයයි කියන්නේ. සත්ව නොවන පුද්ගල නොවන සියල්ලම මේ ධම්ම කියන වචනයට වදනාර්ථයෙන් ප්‍රඥප්තියක් ගන්නට වෙනවා. එතකොට පරමාර්ථ ප්‍රඥප්ති කියන මේ සියල්ලම ඇතුළත් වන වචනයක් ධම්ම කියන්නේ. ඒ ධර්මයන් අතර සමහර දෙයක් කෙනෙකු ආත්ම කොට ගන්න. ධර්මයන් අතර කියේ ප්‍රඥප්ති ධර්ම අතර. මේ පින්තුන කායති. ඔය භාවනා කරන පින්තුන් අපේ බෞද්ධයන් නෙවෙයි බුද්ධාගමී ඉගෙනගෙන භාවනා ක්‍රමානුගමනය කොට නොව වෙනත් ආගමිකයන් වෙනත් දෘෂ්ටිකයන් Hindu භක්ම ඒ ආගම් අදහන් නොවුන් ඔවුන්ටද භාවනා තුළ ඔවුන්ගේද තිබෙනවා ওই ප්‍රඥප්ති භාවනාව ප්‍රඥප්ති අරමුණු හැටියට ගෙන කරන භාවනාව කසිනාදි භාවනාව ඔවුන්ටත් තිබෙනවා ඒ කසින භාවනා කරන ඒ ඒ පිනුතුන් ඒ කසිනේ තමා ඉදිරිහි තබාගෙන කරනු ලබන ඒ භාවනාවේදී උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන මේවා ලැබෙනවා. ඒ උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත ලැබුණාට පස්සේ පටිභාග නිමිත්ත වඩලා තමයි එයයි ධ්‍යානයට පැමිණෙන්නේ. ඒ ධ්‍යානය උපදවා ගැනීමට අරමුණ වශයෙන් ගනු ලබන ඒ කසින ප්‍රතිභාග නිමිත්ත වස්තුවක් නෙවෙයි ද්‍රව්‍යයක් නෙවෙයි පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් නෙවෙයි එහෙත් විද්‍යමාන දෙයක් හැටියටයි මේ භාවනා කරන පින්වතාට එය අරමුණු වන්නේ. හරියට ඇසට පෙනෙන දෙයක් නෙමෙයි එතනත්තාගේ සිතට ඒ අරමුණු වෙනවා. විද්‍යමාන දෙයක් වගේ. ඒකයි ඔය අභිධර්මාර්ථ සංග්‍රහය කියන්නේ අත්ත්‍ච්ඡායාකාරීන කියලා. ඇති දෙයක් මෙන් ඇති දෙයක් මෙන් පෙනෙනවා. අන්න එහෙම පෙනුණු ඒ කඨින ප්‍රතිභාග නිමිති. ඒ අය වරදවා අසල් කරනවා කුමක් හැටියටද ආත්මයේ හැටියට. ඒ ආත්මයේ හැටියට වරදවා ගන්නවා. එහෙම කියන ඔවුන් කියනවා. ඔව් ආත්මය සාක්ෂාත් කළයි. ආත්මය සත්‍ය දික්ඛං කියන වචනයක් බණකොට තියෙනවා. සත්‍ය දික්ඛං. අපි ඒක Taman සියතින්ම දැක්ක නැත්නම් නුවණින්ම ප්‍රත්‍යක්ෂ කළා. ඇහෙන්න දැක්කවා. සත්‍ය දික්ඛං. අත්පනාකට දැක්කා. ඒ වගේ වචනයක්. ඒ සාක්ෂාත් කළයි කියන එකටයි එහෙම කියන්නේ. එතකොට ආත්මය එයයි සාක්ෂාත් දැනගත්තා. ඉතින් එතන ආත්මය කියලා වුන් වරදවා ගත්තේ කුමක්ද? කසින ප්‍රතිභාග නිමිති. ඒකට ඒකට කසිනේ කියවට වරදක් නැහැ. කසින කියන වචනයට ඇතුළත්. ඒ කසිනේ ඔහු ආත්මය කොට ගත්තා. අන්න කසිනේ ඇතුළත් වන්නේ අරමුණු වශයෙන් ධම්මාරම්මණය. ඒ කසිනාදී අරමුණු ඇතුළත් වන්නේ ධම්මාරම. අරමුණු පිළිබඳව කතා කරනවා නම් කිය යුතු තිබෙන්නේ අරමුණු කොටස් 6කටයි බෙදෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේවා ඇස කන දිව නැහැය ශරීරය කියන pāli වචන වලින් කියනවා නම් චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ ద్వාරයන්ට ගොදුරු වන අරමුණ. ඒ වාද ඒ චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ ద్వාරයන්ට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා පිළිවෙලින් අරමුණු වන්නේ වර්තමාන ක්ෂණයේදී ඒ ඒ අරමුණු පිළිබඳව පවත්නා කාලය ඒවායේ වර්තමාන ක්ෂණය. අතීත රූපයක් ඇහැට ගොදුරවන්නේ නැහැ. අතීත ශබ්දයක් කනට, අතීත ගන්ධයක් නැහැයට, අතීත රසයක් දිවට, අතීත පොට්ටබ්බයක් කයට. එහෙම ගොදුරවන්නේ නැහැ. ඒකට වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා චක්කසෝත ගාම ජීවා කාය කියන මේ ద్వාරයන්ට පිළිවෙලින් අරමුණු වෙනවා. ඒවා ඒ ගැටෙනවා. යති ඒ ඒ ගැටුණාම ඒ රූපාදී ආරම්මණයන් දැනගැනීමෙන් උපදනා වූ චක්කු විඥානාදී සිත් උපදින. ඒ ඉතින් ඒ ඒ රූප අතර දැන් වරක් පිටු රූපය ඊළඟ ක්ෂණෙහිදී නෑ. ඒකද පසුව ආරමුණු කළ හැකි. නමුත් ඇහි උපදනා වූ සිතින් නෙවෙයි. ඒ අරමුණු කරන්නේ පසුව අපට උපදන මනෝද්වාරික සිත් වලින්. එතකොට ඇස කන දිව නැහැ ශරීරය සිත කියන මේ දොරටු පසට වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා අරමුණු වෙනවා. ඒවා අතීත වශයෙන් අරමුණු වුණත් ඒ අරමුණු වන්නේ සිතට මනෝද්වාරික සිතට එහෙත් රූපාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන කියන මේ නම අත්හරින්නේ නැහැ. වෙනම අත්හරින්නේ නැහැ. එහෙම මා කිව්වේ ඉතල මට කියන්නට මතක් වුණේ සමහරෙකු අදහස් කරනවා අතීත රූපයක් මනෝද්වාරයට අරමුණු වන විට ඒක ධම්මාරම්මණයක් වෙනවා. අතීත රූපය ධම්මාරම්මණයක්. එහෙම වෙන්නේ නැහැ. ඒ රූපාරම්මන කියන නමමයි ලැබෙන්නේ. ඒ අතීත රූප තිබෙන්නට පුළුවන් අතීත ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ වගේම අනාගත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒවාද මනෝද්වාරයට ආරමුණු වන රූපාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මනමයි ඒවට කියන්නේ ධම්මාරම්මන වෙන්නේ නැහැ ධම්මාරම්මන කියන මෙය පැහැදිලිව දක්වා තිබෙනවා ධම්මාරම්මනම් ප්‍රම පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤාතිවත් වෙන සදා සංගයිහති ධර්මාරම්මණයෝ නම් ප්‍රසාද රූප චක්කුසෝත ඝාන જીවහා කාය කියන්නේ එතන ප්‍රසාද චක්කුප්පසාද සෝතප්පසාද ආදි වශයෙන් ඒ ප්‍රසාද සුකුම රූප කියලා මේ ඕලාරික රූප 12 ඇර ඉතිරි රූප 16ක් තිබෙනවා ආපෝ ධාතු ඉන්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිත රූප ආහාර රූප පරිච්ඡේද රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ලෞතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සංතති ජරතා අනිච්චතා ඔය විදිහට දක්වා තිබෙන 16ක් රූප තිබෙනවා ඒවාට කියනවා සුකුම රූප සියුම් රූප කියන තේරුම ඕලාරික රූප වලට වඩා වෙනස් ඒ නිසායි ඒවාට සුකුම රූපය කියලා කියවේ අන්න ඒවා එතකොට ප්‍රසාද රූපයෝ මනෝද්වාරයට විශේෂ වෙන ධම්මාරම්මන. ඒ වගේම සුකුම රූපයෝ මනෝද්වාරයට විශේෂ වෙන අරමුණු වෙන ධම්මාරම්මන. චිත්ත චේතසික සිත් චෛතසික කියන මේවා. සිත 89ක් තියෙනවා චෛතසික 52ක් තිබෙනවා. ඒවා ඇසකන දිව නැහැ ශරීරය කියන මේවායි ගැටෙන අරමුණු නෙවේ. ඒවාද මනෝද්වාරික සිත් වලින් අරමුණු කළ යුතු ඒවා. චිත්ත චුත්තික නිබ්බාන නිර්වාණය. එසේමයි. ඇහැට පෙනෙන්නක් නෙවෙයි. ඒ නිසාමයි අනිදස්සන කියලා නිවන පිළිබඳව කියන්නේ. අනිත් එක පඤ්ඤාක්ති. මෙතෙන්ට අයප එන්නට ඕනේ පඤ්ඤා. පඤ්ඤාක්ති කියන්නේ ප්‍රඥාක්තිය. පැනවීම. ඒකට පරමාර්ථ නෙවෙයි. පරමාර්ථ හැර යම්තරම් ප්‍රඥාක්ති තිබෙනවා. ඒ ප්‍රඥාක්ති සියල්ලම ඇතුළත් වන්නේ ධම්මාරම්මන කියන ගොඩට. ඒ අතර මේ කසිනයෝද ප්‍රඥප්ති ගොඩටයි වැටෙන්නේ. ඒවට කියනවා කසින ප්‍රඥප්ති. ඒ කසින ප්‍රඥප්තිය කෙනෙකු අරමුණු කොට ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන උපදවාගත් තැනත්තා තමාගේ ඒ ධ්‍යානයට අරමුණ වූ ඒ කසින ප්‍රඥප්තිය ආත්මය කොට ගන්නවා. ආත්මය කොට ගන්නවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා එතනද ආත්මයක් නැති බව දැක්වීම සඳහා සබ්බේ ධම්මා අනාත්මයි. එපමණක් නෙවෙයි සමහර විටක කෙනෙක් හිතන්නට පුළුවන් නිවන ආත්මය. නිවන. දැන් තර්කයෙන් දැස ගන්නට බෑනේ නිවන පිළිබඳව කෙනෙකුට. බුදුහාමුදුරුවෝ වදාලා අතක් ආවතරයි. තර්කයෙන් පැමිණිය හැකි බවක් නෑ නිවන. ඒ සමහර දේවල් තර්කයෙන් පුළුවන් නිගමනයකට එන්නේ. අර්ථානුකූල වූ නිගමනයකට පැමිණ මෙය මෙහෙම විය යුතුයි කියලා කෙනෙකුට ගත හැකියි. එබඳු නිගමනයක් කරන්නට බෑ නිවන පිළිබඳව මක්නිසාද? ඒ පිළිවෙලින්ම තර්කයට ගොදුරු වන්නේ නැහැ. අහු කරගන්නට බෑ නිවන. දැන් මේ පින්න තුනක් ආයතිනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍යයි. එතකොට සබ්බේ සංඛාරා කියන මේ සංස්කාර ස්වභාවය ඉක්මවා පවත්නා එකම පරමාර්ථ ධර්මයේ කුමක්ද කියලා ඇසුවොත් අප කාටත් පිළිතුරු දිය හැකි ඒ නිවනයි. නිවනයි ඒ සංස්කාර නොවන එකම පරමාර්ථ ධර්ම. සංස්කාර නොවන අනිත් ඒවා මොනවද කියලා හෙවත් අපිට කියත හැකි ප්‍රඥප්තියුත් සංස්කාර නෙවේ. අඥප්ති කියන ඒ දෙකම. එමනේ පරමාර්ථ ගැන ඇසුවොත් සංස්කාර නොවන එකම પરමාර්ථය නිර්වාණයයි. එකම પરමාර්ථය නිර්වාණය. ඒකට සංස්කාරය සබ්බේ සංඛාරාව අනිත්‍ය. සියලු සංස්කාරය අනිත්‍යයි. ඒ වගේම නේද කියන්නේ එයින් නේද එන්නේ යදනිච්ඡං සං දුක්ඛං කියන නිසා සියලු සංස්කාරය දුකයි. යදනිච්ඡං යමක් අනිත්‍යද සං දුක්ඛං එය දුකයි. අනිත්‍ය බැවින් එය දුකයි. සැපයි කියලා ගන්නට කිසිදු හරවත් බවක් එහි නැහැ. අල්ලගත හැකි කිසිදු සැපක් නැහැ මොකද ඒ ස්වභාව වශයෙන්ම ඒ සැපයි කියා ගන්නා දේ වුවත් සංකත දුක්ඛයට, ඒ කියන්නේ සංස්කාර දුක්ඛයට, ඒ වගේම විපරිණාම දුක්ඛයට. මේ දෙකට භාජනය. සංස්කාර දුක්ඛය කියන්නේ දැන් සැප කියන දෙයක් කෙනෙකු ලබා ගන්නට, ඇති කර ගන්නට කටයුතු කරනවා නම් ඒ තැනත්තා ඒ සැපේ සඳහා උත්සාහයක් ගන්නට. ඒ සකස් කරගන්නට. සැප දැන් අපි ගන්නු කෙනෙකු දෙව්ලොව උපදින්නටයි ඕන කරන්නේ. ඒ තැනත්තාට දෙව්ලොව සැප නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා මොකක්ද කළ යුත්තේ? ඔහු ඒ දෙව්ලොව සැපය ලබා ගැනීමට උවමනා කරන දේ සපයාගත යුතුව තිබෙනවා. කොහොමද සපයන්නේ? පවෙන් දැලකිය යුතුයි. සමහර විටක පව බොහොම ආස්වාදනීයයි කෙනෙකුට. පව ක්‍රීව බොහොම මිහිරි. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති ආදි වශයෙන් දක්වන තැනදී ඒ පව් කිරීම බාලයාට මිහිරි නිසානේ එහෙම කියන්නේ. ඒ පව් කිරීම මිහිරි. හැබැයි ඒයින් වලකින්නට ඕනේ Taman දෙව්ලොව සතමන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අත්හැරිය යුතු දෙයක් තියෙනවා Tamanට කොයිතරම් ආස්වාද ජනිත වුවත් එය. ඒ වගේම තව කල යුතු දෙයක්ත් තියෙනවා. මොනවද? පිරිත් කලන් කරන්නට ඕනේ. පින් කරන් කයෙන් වලකින්නට ඕනේ. පින් කරන්නට ඕනේ. ඒ දෙකම නිකන් නිකම්ම පුළුවන් එකක් නෙවෙයි. ඒ සඳහා තමා යම්කිසි වෙහෙසක්, මහන්සියක්, උත්සාහයක්, දීර්යයක් කළ යුතුව තිබෙනවා. එහෙම කොටයි කෙනෙකු ලබා ගන්නෙ දෙව්ලොව සැප. දෙව්ලොව සැප. එතකොට මේ දෙව්ලොව සැප ලබා ගැනීම සඳහා දැන සංස්කාර දුක්ඛය ඒවා සකස් කර ගැනීමේ දුක්වලට Taman භාජන වෙනවා. මේ දුක් Tamanට ඇති වෙනවා. දෙව්ලොව සැපේ ලබා ගත්තට පස්සේ ඒක ස්ථිරද සදාකාලිකද? නෑ එහෙම වෙන්නේ නැහැ. එයද විපරිණාම දුක්ඛයට බහයි. විපරිණාමී කියන්නේ ඒක වෙනස්ද? නැතුව යන වෙනස්ද? මෙන්න මේ සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියන මේ දෙකට මැද්දේයි මේ සැපය කියන ස්වල්ප මොහොත තිබෙන්නේ. ස්වල්ප මොහොත. ඒ නිසා එයද ඒකාන්ත සැපයක් නෙවේ. එබැවින් මේ බුදුහාමුදුරුව වදාරන්නේ මේ යම් කිංචි වේදිත. සබ්බං තං දුක්ඛස්මින් කිවදා. යම් විඳීමෙක් වේද ඒ විඳීම් සියල්ලම දුකයි කියා වදාරනවා. දුකයි කියා වදාරනවා. එතකොට එහෙම සැපක් ගැන නෙවෙයි නිවන. නිවනයි කියන්නේ එහෙම සැපක් ගැන නෙවෙයි. ඒකට අර සැපේ නම් අනිත්‍ය බැවින් දුකයි. විඳින එකේ ඒකේ පිටි සුඛයි. පිටි කියන්නේ පවත්නා ක්ෂණයේදී ඒක තපක් කියනවා. ඒ නිසා ඒකට ඒ තරම් සහයක් කරන්න. පිටි සුඛ විපරිණාම දුක්ඛ. ඒක නැති වෙනකොට දුකයි. එතකොට මේ පිටිය කියන ඒ සැපේ ලබා ගැනීමේ අවස්ථාව සඳහා ද දුක් විඳින්නට ඕනේ. ඒක ඇති කර ගැනීම සඳහා ලබා ගත්තට පස්සේ සුළු මොහොතක් කරත් ඒක නැතුව යනවා. විපරිණාමයටපත් වෙනවා. ඒක දුකයි. එහෙම සැපක් ගැන නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඒකාන්ත සැපේ හැටියට වදාළේ. ඒ නිසායි අවේදිත සුඛේ කියලා නිවනට කියන්නේ. අනේ නිවන පිළිබඳව අප සැලකනවා නම් ඒ තමයි අසංකත පරමාර්ථය. සකස් කිරීමක් නැතිව නැති පරමාර්ථය. ඒක සකස් කරගන්නට දෙයක් නැහැ. ඒ කියන්නේ නිවන සකස් කරගත්ත දෙයක් නෙවෙයි. ඇති කරගත්ත දෙයක් නෙවෙයි. ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ නිසායි අසංකතය කියලා කියන්නේ. අනේ අසංකත ධාතුව වූ නිර්වාණය පිළිබඳව අර මේ නිගමනයකට තර්කයෙන් දැස ගන්නට බෑ. බැරි. මක්නිසාද අපි කියවා සංස්කාරයෝ අනිත්‍යයි. නිර්වාණය අප කියන්නේ කොහොමද? නිර්වාණය නිට්ටයයි. නිර්වාණය නිට්ටයයි. සංස්කාරයෝ දුකයි. නිර්වාණය සැපයි. දැන් මේ එතකොට තර්කය ගැලපෙනවා. තර්කානුකූලයි. සංස්කාර අනිත්‍යයි. නිවන එහෙම අනිත්‍ය බවක් නැහැ. මොකද සංස්කාර අනිත්‍ය වන්නේ ඒ ඇතිවලා නැති වෙන්නේ. එහෙම එකක් නැහැ නිවනේ. නිවන නිට්ටයයි. ඇතිවීමක් නැති. සංස්කාරයෝ දුකයි. සංස්කාර දුකයි. මක්නිසාද? ඒවා තිබෙනවා සංස්කාර දුක්ඛයම තියෙනවා. දුක්ඛ දුක්ඛය තියෙනවා. විපරිණාම දුක්ඛය තියෙනවා. සංස්කාර කියන මේවාට ඇතුළත් වෙන දුක්ඛ දුක, සංස්කාර දුක, විපරිණාම දුක කියලා. තුන් කොටසකට බෙදා දක්වන දුක්ඛය මේ සංස්කාරයන්හි තියෙනවා. නිවනෙහි එහෙම එකක් නෑ. නිවන සැපයි. නිවන සැපයි අවේදිතයි. එහි තියෙන විමුක්ති සුඛය. එහි තියෙන සංසිඳීමේ සැපය. ඒකං රූප සමෝ සුඛෝ මේ සංස්කාරයන්ගේ සංසිඳීම ඒ සත්‍ය නිවනේ කියන සංසිඳීමේ සත්‍ය ඒ නිසා නිවන සත්‍ය සංස්කාර අනිත්‍යයි සංස්කාර දුකයි විහම්බවදාරණ පරිදි යදරිච්ඡං සං දුක්ඛං යම් දුක්ඛං තදනත්තා යම් දුක්ඛං තදනත්තා යමක් දුක නම් ඒ අනාත්මයි තදනත්තා දැන් නිවන නිට්ටයයි නිවන සැපයි. ඒ නිසාම කිය හැකිද යමක් සැපනම් එය ආත්මයි කියලා. තර්කානුකූලව කියනවා නම් එහෙමයි කියන්නට තිබෙන්නේ. නමුත් නිවන පිළිබඳව ඒ තර්කයේ ගැලපෙන්නේ නැහැ. නිවනෙහිද ආත්මයක් නැහැ. නිවනද ආත්ම නොවේ. ඒ නිසා තර්කයෙන් දැක ගන්නට බෑ නිවන පිළිබඳව. එහෙනම් නිවන පිළිබඳව කොහොමද නිවන පිළිබඳව කුමක්ද කළ යුත්තේ? නිවන සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කළ යුතුයි කියන්නේ නිවන අවබෝධ කට යුතුයි. කොහොමද අවබෝධ කරන්නේ? නැත්නම් සාක්ෂාත් කරන්නේ කොහොමද? සතර මාර්ග ඥානයන් උපදවාගෙන. සතර මාර්ග ඥානයන් උපදවාගෙනයි නිවන සාක්ෂාත් කරන්නේ. සතර මාර්ග ඥානයන් උපදවාගන්නේ කෙසේද? ඒ පිළිබඳ වූ ප්‍රතිපදාවෙහි යෙදී ඒ පිළිබඳ වූ ප්‍රතිපදාව. එතකොට ඒ පිළිබඳ වූ ප්‍රතිපදාව කුමක්ද? ඒ පිළිබඳ ප්‍රතිපදාව කුමක්ද? අයනේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි මෙන්න මෙයයි ඒ මාර්ගය ඒ නිවන සාක්ෂාත් කළ හැකි. මාර්ගයේ ඒ වැඩිම. මේ මාර්ගයේ භාවයේ වැඩි යුතු. අන්න ඒ වටන. එතකොට මේ වැඩිමෙන් කළ යුතු කෘත්‍ය සතරක් තිබෙනවා. නැත්නම් ඒ ඒ වැඩිම නිසා සිදුවන වැඩ සතරක් තිබෙනවා. මොනවද සතර? දුක පිරිසිඳ දැන ගැනීම. දුක පිරිසිඳ දැනගන්නේ නැතුව දුක පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. දුක පිරිසිඳ දැනගන්න ඕනේ. ඒකට කියනවා පරිඤ්ඤය කෘත්‍යය. දුක පිරිසිඳ දැනගන්නේ කෙසේද? සම්මා දිට්ඨිය ආදී කොට ඇති මේ අංග අතකින් යුක්ත වූ මාර්ගය වඩලා නැතුව නෙවේ වඩලා ඊළඟට සමුදය දුරු කළ යුතුයි කොහොමද සමුදය දුරු කරන්නේ අංග අතකින් යුක්ත වූ මේ මාර්ගය වඩලා නිර්වාණය සාක්ෂාත් කළ යුතුයි. කොහොමද සාක්ෂාත් කරන්නේ? අංග 8කින් යුක්ත වූ මේ මාර්ගයේ වඩලා. වඩලා. එතකොට මේ අංග 8කින් යුක්ත වූ මේ මාර්ගයේ වැඩිමෙනුයි මේ කෘත්‍යයන් සියල්ලම සිදු කළ හැකියි. ඒ නිසා අප විසින් කළ යුත්තේ කුමක්ද? ඊළඟට එන ප්‍රශ්නේ ඒකනේ. අප විසින් කළ යුත්තේ කුමක්ද? ආර්ය ශ්‍රාමික මාර්ගය වැඩි වැඩි පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් වැඩි යුතුයි දියුණු කළ යුතුයි මොකක්ද මේ පූර්ව භාග ප්‍රතිපදාව ඒ පූර්ව භාග ප්‍රතිපදාව නොඑක් අයුරින් අපට ගැස්ටි එක විදිහකින් ඒ පූර්ව භාග ප්‍රතිපදාව විස්තර කරනවා නම් කිව යුතුව තිරෙන්නේ සත්‍ය විසුද්ධීන්ගේ වශයෙන් ඒ పూర్ව භාග ප්‍රතිපදාව වැඩි යුතුයි. සත්‍ය විසුද්ධීන්ගේ වශයෙන් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරක විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන මේ විසුද්ධි සම්පාදනය කිරීම වශයෙන් මේ పూర్ව භාග ප්‍රතිපදාව වැඩි. එයින් ඒ පූර්ව භාග ප්‍රතිපදාවට ඇතුළත් වන විසුද්ධියෙන් කියන්නේ 6යි. 6යි. අනිත් එක උත්තර භාග ප්‍රතිපදාව නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාවට ඇතුළත් වන ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් එහෙම කියවම අපට එකහෙලාම පෙනෙන්නට ඕන. සීල විසුද්ධිය නැතුව කෙනෙකුට චිත්ත විසුද්ධිය කරා යන්නට බැරියි කියන්නේ. සීල විසුද්ධිය නැත්නම්. එබැවින් සිල් හොඳට පිළෙන්නට ඕන කෙනෙකුට. අපරක්නා සිල් නොඑක් ආකාරයි පන්සිල් රකින්නවා. ආදි වස්තනක සීලය සමහර ඊට වඩා උසස් සිල් නිත්‍ය සීල වශයෙන් රකින්න අය සිටිනවා. වික්ෂුන් වහන්සේ නම් උසස්ම සීලය රකින්න. එහෙම සීල රැකීමක්. අන්නේ ඒ සීලය සීලයෙන් ඇතිවිය යුතු ඒ පිරිසුදුකම ඇති කර ගන්නට ඕන. විසුද්ධි කියන වචනේ තියෙනවා දැන්. ditthi visuddhiye ඉඳලාම දිගටම තියෙන්නේ ප්‍රඥාව පිළිබඳ වර්ධනයක්. නුවණ දියුණු කිරීමකුයි එතන තිබෙන්නේ. සිල්වත් බවද පිරිසිදුව ඇති කර ගන්නට බෑ. සිල්වත් බව ගැන කතා කරන විට කියන්නට තිබෙන්නේ කුසල් ඉදීමයි කියන එකමයි. සීවතයි කියන්නේ කාටද කියලා කිව්වොත් හැම එකක්ම සම්බන්ධයි. බලන්න මේ සීවතය කියන්නේ කාහට. සතුන් නොමරන, සොරකම් නොකරන, කාමීත්‍යාචාරය නොකරන, බොරු නොකියන, කේලාම් නොකියන, පරුස වචන නොකියන, හිස් කතා නොකියන. ඒ විදිහට කියන්නට තියෙන්නේ. එතකොට පාණාතිපාතා වේරමණී කියන්නේ සතුන් නොමරන බව. සතුන් නොමරන බව. එතකොට සතුන් නොමරීමේ කියන එක, නොමරන බවයි කියන එක කුමක උපදින්නක්ද? කුසල් සිතක හටගන්නවා. කුසල් සිත. සතෙකු මැරීමට අවස්ථාවක් ලැබෙන කල තමා සමාදන්ව රක්නා සීලය ගැන මෙනෙහි කොට හෝ එහෙම නැත්නම් තමාට ඒ බඳු සීල සමාදානයක් නැත්නම් නැත්නම් මෙවැන්නක් මා විසින් නොකළ යුතුයි කියා හෝ ඒ ප්‍රාණඝාතයෙන් වළකිනකොට උපදනා වූ සිතේ යෙදෙන චේතනාව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීමේ චේතනාව. ඒ සිතේ යෙදෙන විරතිය කියන ඒ සම්මා කම්මන්ත විරතිය තමයි විරති සීලය. ඒක විරතියගත හොත් ඒක විරති සීලය, චේතනාවගත හොත් චේතනාති. නමුත් මෙතන ප්‍රධාන වගේ විරතිය. එතකොට කුමකද උපදීන්නේ කුසල් සිතට? කුසල් සිත. එතකොට මොනවද ඇති කරගන්නට ඕනේ? සීලවත් සීල රකින්න තැනත්තා. තමාගේ సంతානය කුසල් වලින් පුරව ගන්නට ඕනේ. හැමතිස්සෙම කුසලෙහි සිත පවත්වන්නට ඕනේ. එතකොට එහෙම අවස්ථාවලදී එහෙම කුසල් සිත උපදවාගෙන සිටින අවස්ථාවලදී තමාට ඇසට රූප, කනට ශබ්ද, නැහැට ගන්ධ, ඔයාදී නොයෙක් දේවල් ඉදිරිපත් වන්නට පුළුවන්. ඒ වගේම තමාගේ තමා රැකගෙන එන සීලය පවා නැති කරගන්නට හේතු වන දේවල්ද තමා කරා එන්නට පුළුවන්. ඒ බඳු අවස්ථාවලදී තමා රක්නා සීලය ගැන ආවර්ජන කොට සිතා එයින් වළකින්නට පුළුවන්. එනේ එතකොට එතනත්තා සීලතෙක්. එතකොට සීලතෙක් වෙන්නේද කුසල් නිසා. තමාගේ సంతානයේ කුසල් උපදවා ගැනීම නිසායි එතන සීලතෙක් වන්නේ. මා මේ කාරණේ කිව්වේ මක් නිසාද? මේ කුසල ධර්මයන් වඩා ගැනීමේ තියෙන අවශ්‍යකතා අවශ්‍යකත්වය දැක්වීම. එතකොට කුසල් ධම් වඩා ගැනීමට උවමනා කරන ධර්ම මොනවාද කියලා බලුවොත් යෝ කෝචාදි කුසලානම් ධම්මානම් සීලංච සවිසුද්ධං දිත්තේච උජුකාක කෝචාදි කුසලානම් ධම්මානම් කුසල ධර්මයන්ගේ ආදිය කුමෙක් කිනෙක්ද ආදිය කුමක්ද මුල කුමක්ද කියලා සීලන්ත සුවිසුද්ධං අති පිරිසිදු වූ සීලයක් අති පවිත්‍ර වූ සීලයක් දිට්ඨික උජුකා ඍජු වූ දෘෂ්ටිය ඍජු දෘෂ්ටිය ඍජු දෘෂ්ටිය කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටිය අනේ එහෙම කියන විට මේ සම්‍යක් දෘෂ්ටි වශයෙන් දැක්වෙන මේ මාර්ගාංගයේ තියෙන වැදගත්කම සීල රැකීම පිළිබඳවද ඇති බව තේරුම් ගත හැකියි සීල් රැකන්නටද නුවණ තියෙන්නට ඕනේ කියන එක. එහෙම නැත්නම් සීල් රකින්නට අමාරුයි. සීල් රකින්නට අමාරුයි. එතකොට ඒ ඒ නුවණ අප දිනු කරන්නේ. ඒ නුවණ තිබෙනවා නොඑක් ප්‍රභේද. සම්මා දිට්ඨිය කියන මේ වචනය ගත්තත් ඒ සම්‍යක් දෘෂ්ටියෙහි තියෙන නොඑක් ප්‍රභේද. කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා එකක් තිබෙනවා. සත්‍යානුලෝමික සම්මා දිට්ඨිය කියලා තව එකක් තිබෙනවා. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා තව එකක්. මා ඒ සම්මාදිට්ඨිය පිළිබඳව කියන සියලුම ප්‍රභේද දැක්වීමක් නෙවෙයි මේ කලේ. අපේ කතාවට ගැලපෙන පරිදි ඒ කතාව සකස් කර ගැනීමට උවමනා කරන දෘෂ්ටි තුනක් නැත්නම් සම්‍යක් දෘෂ්ටි ය ආකාර වශයෙන් තුනක් දැක්වේ. එකක් කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය නැති කෙනෙකු සිල්වතෙකු වෙනවයි කියන එක සලකා ගැනීම බොහොම අමාරුයි. බොහොම මොකද යාදිසං වපතේ බීජං පාදිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං කියන මේ ඉගැන්වීමෙන් දැක්වෙන පරිදි යම් ආකාරයකින් තමා වකුලේද ඒ ආකාරයෙන් තමාට කපා ගන්නටත් සිදු වෙනවා ඒ වගේ යමන් තමන් කලේ යම් කල්යාණ ක්‍රියාවක් නම් යහපත් ක්‍රියාවක් නැත්නම් ඒ කියන්නේ කුසලයක් නම් පිනක් නම් එයින් ලැබෙන විපාකයේද පුණ්‍ය විපාකයක්, කුසල විපාකයක්, ඒ වගේම තවත් හේ නම් එයින් ලැබෙන විපාකයේද නරක විපාකයක්, අකුසල විපාකයක්. එහෙම පිළිගැනීමක් ඇත්තේ කාහටද? කම්මස්සගත සම්මා දිට්ඨි කියන මේ ඇති තැනත්තාට. කම්මස්සගත සම්මා. ඉතින් එහෙම කම්මස්සගත සම්මා දිට්ඨියක් කෙනෙකුට තිබෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වත් සාමාන්‍යයෙන් සමහර විටක එතරම් දෙයක් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට වුණා. අහලා බණ ගන්න අහලා එහෙම නැත්නම් තමගේ රෞපියන් කියා දීලා තිබෙන නිසා මේ පවක්ය මේ තින මේ පවෙන් වලකින්නට ඕනේ මේ තින කරන්නට ඕනේ කියන මේ හැඟීමක් බෞද්ධයන් අතර බොහෝ දෙනෙකුට තිබෙනවා. එපමණකින් කන්නස්සගත සම්මාදිට්ඨිය පිරිසිදුයි කියන්න බෑ. ඒ මොකද සමහර විටක තමා දන්නේ නැතුව පින තව කොටන් තව පින කොටත් සලකා ගන්නට ඉඩ තිබෙනවා මේ ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගෙන නැති බැරි. ඒ නිසා කම්මස්සගත සම්මාදිට්ඨිය පිරිසිදුව ඇති කර ගන්නට උවද කෙනෙකුට තාම අවශ්‍ය වෙනවා ධර්මඥාන. ධර්මඥානිය ඕන කරගන්න. වනදාන් දැනුම ඕන කරගන්න. චිත්ත චෛතසික චිත්ත චෛතසික විභාගය හොඳට දැනගෙන තිවෙන්නට ඕන. නැත්නම් බොහෝ විට වරදින්නට පුළුවන්. Taman මේ විනත්‍ය කරන්නේ කියලා පවක් කරමින් හිතා ගන්නට ඉඩ තිබෙනවා. පින් පව් කියන මේ දෙක එයින්ම කෙරෙන ක්‍රියාව ගැන සලකාගෙන නොවේයි විශේෂයෙන් මේ පින් පව් නැත්නම් කුසල් අකුසල් වශයෙන් බෙදෙන්නේ. කුසල් අකුසල් වශයෙන් බෙදීමේදී සිතයි ප්‍රධාන කොටගන්නේ. සිත. ඒරේ සිතේ යෙදෙන ධර්ම. සිතත් සිතේ යෙදෙන ධර්මයි. ඒවන්ටයි යමක් කුසල් වෙන්නේ යමක් අකුසල් වෙන්නේ. දැන් කෙනෙකු කීවොත් යම් කිසි තැනකට අපි ඔක්කොම එකතු වෙලා විහිළි තහවුරු කරමින් hina වෙමින් විනෝද වෙමින් ප්‍රීති වෙමින් ගත කරනකොට අපට උපදින්නේ හොඳ සිත්යේ කියලා. සාමාන්‍ය ලෝකයා නම් හිතන්නේ එහෙමනේ. කාය සමගවත් එහෙම වැඩි කතාවක් නැතුව පසකට වෙලා තමාගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙකුට ඒතරම් ලෝකයා කලකන්නේ නැහැ. හිතන්නේ මේ එතනත්තා මේ සමාජයට නුසුදුසු පුද්ගලයෙක්. ඒ විදිහට හිතනවනේ. එහෙම හිතන්නේ. එහෙම නෙමෙයි. මේ තැනත්තා මේ ලෝකයේ පිළිබඳ තරමක් දුරට හෝ වැටහීමක් ඇති කරගෙන කුමටද මේ hina වෙන්න ප්‍රීතිවන්නේ hinaවට ප්‍රීතිවන්නට තරම් කාලයක් අපට තිබෙනවද කියාසල කාගෙන ඔහු ඥානවන්ත අන්දමින් තමාගේ සිත පාලනය කරගෙන සිත හොඳ පැත්තක යොදවාගෙන සිටිනවා විය හැකියි එහෙම කෙනෙකුට ලෝකයාගේ සමච්චලයක් පිටක වෙන දෙයක් ලැබෙන්නේ නැහැ සමහර විට කියයි නිකන් බුම්මගෙන ඉන්නවයි කියලා. එහෙමත් කියන්නට ඉඩ තියෙනවා. එහෙමත් කියන්නට ඉඩ තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කොහොමද වදාළේ? උන්වහන්සේ වදාළේ කෝණුහාසෝ කිමානන්දෝ කිච්ඡං පජ්ජන්ති සති අන්ධකාරේන ඕනබ්ධා පදීපන්න ගවෙස්සත මේ නිතර ගිනිගෙන ඇවිලීමක් ඇති කල්හි දැවෙනවා දැවෙමින් තියෙන පජ්ජන්ති කියලා කියන්නේ පජ්ජලිතේ කියන්නේ ඇවිලි ඇවිලි. නිච්ඡම් පජ්ජලිතේ සති නිරන්තරයෙන්ම ගිනිගෙන ඇවිලීමක් ඇති කලෙහි මොනවෙන්ද මේ ගිනිගෙන ඉන්නේ අපි ඔක්කොම ගිනිගෙන ඉන්නේ මොනවෙන්ද බුදුහාමුදුරුවෝ වදාරන්නේ රාගාදී 11 ගින්නකින් රාගාදී 11 ගින්නකින් දැවෙමින් සිටින්නේ ඒ රාගාදී 11 කින්නකින් දැවෙමින් සිටින තැනත්තා තමාට තමාගේ සිතෙහි ලෝභාදී අකුසල ධර්මයන් උපදවාගෙන ප්‍රීති වෙන්නට විනෝද වන්නට සොම්නසක් උපදවා ගන්නට කාලයයි මේ දැන් ළඟ තිබෙන්නේ කියා සිතා ගැනීම ගිනි ගොඩකට පැනලා පැනලා දැවෙන මිනිසයා එතන ඉඳන් නටන්නට ලෑස්ති වෙනවා වගේ වැඩක්. එහෙම වැඩක්. දැන් ගිනිගොඩකට පැන්න කෙනෙක් ඒකෙන් දැවි දැවි ආ බොහොම සැපයි මෙතන කී කියා නටනවා නම් ඒ මනුස්සයාට මොනවා කියලාද කියන්නද තියෙන්නේ? ඒ වගේ වැඩකුයි සාමාන්‍ය ලෝකයා කරන්නේ. මේ දැවෙමින් සිටින්. මොනවෙන්ද දැවෙන්නේ? රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. මෙන්න ප්‍රධාන ගිනි තුනක් උන්වහන්සේ දැක්වුවා රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි. රාග ගින්න. රාගයේ ගින්නක් බව කාටත් හොඳට ප්‍රකට කාරණයක්. මේ රාග ගින්නෙන් දැවෙන මිනිසුන් අය තමයි ලෝකයේ සිටින්නේ. ඒ ටිකක් සමනය කරගන්නවා කාරණානුකූලව සිතාලා. එහෙම නැත්නම් වන්නේ රාගයෙන් දැවෙන එක. රාගය. ඒ වගේම දෝසක්. දෝසක්ය කියලා කියන්නේ ද්වේෂයෙන් දැවෙන. ද්වේෂය. දන්නවනේ කොයිතරම් දැවෙනවද කියලා? මුහුණ නිකන් මේ කොයි විදිහේ වෙනවද බලන්නටවත් බැරි තත්වයකටපත් වෙනවනේ ද්වේෂකින්න ඇවිලීගෙන සිටින අවස්ථාවකදී කෙනෙකු දිහා බැලුවොත් ඔහුගේ මූණේ හැටි තොල් පොපියනවා ශරීරයේ දහදිය ගලන්නට පටන් ගන්න සමහර විටක ඇඟපවා ගෙවුලනවා එහෙම අවස්ථාවක් කියන්නේ ද්වේෂකින්න කියන්නේ අවස්ථාව මෝහයත් එබඳු ගින්න ඒ රාගයේ ද්වේෂයේ කියන මේවා ඒතරම්ම ඉහළට නැග යන්නේ නැහැ. ඒ තනත්තාට මෝහ ගින්න නැති. ඒ නිසා මේ ගිනි තුන සත්‍යයන් දවන, පවන, පෙළන ප්‍රධානම ගිනි තුන තමයි. රාග, දෝෂ, මෝහ. ඊළඟට මේ ගිනි යම් තාක්කල් පවතීද ඒ තාක්කල් නැති නොකර පවත්නා ඒ තාක්කල් නිවානක තවත් දිලිති වෙනවා ඒවා තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස විපාය ඒවාද නිවාගත්තේ නමුත් මේ ගින්නෙන් දැවි දැවි සිටිමින් කෙනෙකු හරියට එබඳු දැවීමක් නැති කෙනෙකු තේ සලකා හොඳට නිවි සැනසී සිටින කෙනෙකු යයි සිතාගෙන ප්‍රීති වෙමින් විනෝද වෙමින් තමාගේ වටිනා කාලය ගෙවා දමනවා නම් ඒක ඥානවන්ත වැඩක්. ඥානාන්විත ක්‍රියාවක් නෑනේ. එනිසායි බුදුහාමුදුරුවෝ අදාලේ එබඳු ඒ රාගාදී 11 ගින්නකින් දැවෙමින් සිටින අය මොන හිනාවිද්ද මොන ප්‍රීතියක් අන්ධකාරයෙන් වත වී සිටින තැනැත්තෝ ආලෝකයක් සොයාගන්නේ නැත්නම් ආලෝකයක් නොසයන්නේ. එහෙම වදා. අන්ධකාරයෙන් ඕනත්තා පදීපං නගවිස්සත. එතකොට ප්‍රදීපයක් සලන්නට ඕනේ. මේ අඳුරෙන් වට වෙලා සිටින්නේ. ඒ ප්‍රදීපය කොහිද තිබෙන්නේ? ඒ ප්‍රදීපයේ තියෙන්නේ ධර්මයේ එහෙම නැත්නම් අප අප තුල ඇති කරගන්නවා නම් මේ ප්‍රදීපය ආලෝකය මොකක්ද ඒ ආලෝකය? ප්‍රඥාලෝකය. නුවණ නැමැති ප්‍රඥාව නැමැති ආලෝකය. ඒ ප්‍රඥාව නැමැති ආලෝකය ඇති කරගත්තොත් මොකද්ද අපිට තේින්නේ? දුක දුකක්ම බව පේනවා. දුක්ඛ හේතුව දුක්ඛ හේතුව බව පේනවා. දුක්ඛ නිරෝධය නිවන බව කියනවා. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒ පිළිබඳ වූ ප්‍රතිපදාව බව පේනවා. මේ ආලෝකය ඇති කරගත්තා. එතකොට යාලෝකයේ ඇති කර ගැනීම සඳහා වූ ප්‍රතිපදාව තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගයෙන් දක්වන්නේ. කොහොමද? ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ප්‍රධානම ධර්මය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියනුයි ඒ කටයුත්ත කෙරෙන්නේ. හැබැයි එය උපදවා ගැනීමට අන්‍ය ධර්මයන්ගේ උපකාරය නැතුව බෑ. එනිසා අංග අතකින් යුක්ත වූ මාර්ගයක් උන්වහන්සේ දේශනා කොට වදාළා. ඒකට කර්මයේ සුඛිය කොට ඇති බව පිළිගැනීම නුවණක්. ඒ නුවණින් යුක්ත වූ තැනැත්තා නරක කර්මය ඉවතලා යහපත් කර්මයක් නියෙදෙනවා. කවරක් බලාපොරොත්තු වෙන්න. දෙව්ලොව බලාපොරොත්තු වුණොත් දෙව්ලොව කෙනෙකුට බලාපොරොත්තු වෙ හැකි හැබැයි හොඳ අදහස්. සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරේ ප්‍රාර්ථනාවට අපිට කියන්නට බෑ නරකයි කියලා. ඒ අය දෙව්ලොව ප්‍රාර්ථනා කරනවා කුමටද? දෙව්ලොව තියෙන සත සම්පත් විඳින්න සීමුලාභකින් වාසය කරන්නට නෙවෙයි. සමහරෙක් හිතනවා දෙවිය දිව්‍ය ලෝකයේ දෙවිවරු සිටිනායි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඇසින් දුටු. උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තමන්ගේ කනින් ඇසු. ඒ කනින් ඇසු ධර්මය තමාගේ සිත් තීලා අවබෝධ කරගත්ත. එහෙම දෙවිවරු සිටිනවා. ඔවුනගෙන්මද ගෙන්න බණ අහලා මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කියන අදහසක් ඇතිව කෙනෙක් දෙව්ලොව ප්‍රාර්ථනා කරනවා. ඒක වරදක් යයි කියන්නට අපට බෑ. බෑ මොකද ලේසි මාර්ගයක් හිතාගෙන තිනවා. ධර්ම අවබෝධය කරන්නට. එහෙම නෙවෙයි කෙනෙකු මේ සැපය ගැන සලකා. එයින්ම රමණ එහිම රමණය වන්නට අදහස් කරගෙන දෙව්ලෝ ප්‍රාර්ථනා කරනවා නම් ඒ භවයට පැතීම. භව නිස්තරණය නෙවෙයි, භවේ නිතර වීම නෙවෙයි. භව දුකෙන් නිදහස් වීම නෙවෙයි. භව දුකෙහි ගැලි ගැලි එහිම නතර වීමටයි ඒ ප්‍රාර්ථනා. ඒක හොඳ එකක් නෙවෙයි. අනේ නිසා අප සලකා ගන්නට ඕන කුමක්ද? මේ මේ ශාසනය බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළේ ලෝකයාට මේ සංසාරයෙහි සංසාර අපි කියනවානේ චක්‍රය කියලා මේ සංසාර චක්‍රයෙහි නොනැවතීව ගමන් කරන්නට නෙවෙයි මේක නෑනේ මුලක් නෑ අගක් නෑ අගක් මුලක් නැති මේ සංසාරෙහි ඒ වූ පරිදිම ඉපදීම් මැරීම් ඉපදීම් මැරීම් වශයෙන් ගමන් කිරීම අනුදැන වදාරමින් දේශනාකට වදාළ ධර්මයක් නොවේ මෙය. එහෙනම් කුමක්ද උන්වහන්සේ වදාළේ? මහත් එක තැනකදී දේශනා කරලා තියෙනවානේ මම ලෝකයාට කරුණු දෙකක් කියා දෙනවායි දුකත් ඒ දුකෙන් නිදහස් වීමයි. දුකත් ඒ දුකෙන් නිදහස් වීම. එතකොට දුක නම් නිකන් ඇති වූවක් නෙවෙයි ඇතිවීමේ හේතුන් නිසායි ඇති වුනේ. ඒ දුකෙන් නිදහස් වීම බුදු ප්‍රාර්ථනා මාත්‍රයකින් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක යම් ප්‍රතිපදාවකින් කළ යුතුයි. ඒ නිසා මහන්සේ වචන දෙකකින් එහෙම පෙන්වාට මහන්සේ බදාලේ කුමක්ද චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යය තමයි කෙනෙකුගේ සිත්ටි ඇතුළු කරන්නට ඕනේ. සිත්වලට ඇතුළු කරන්නට ඕනේ ඒකයි. පුළුවන් නම් එයයි අවබෝධ කරවන්නට ඕනේ. ඒ සඳහා වූ සිත් උපදවාගෙන ඒ අවබෝධ කිරීමට කිරීමට වමනා කරන ධර්ම මාර්ගයේ යෙදීමට කෙනෙකුගේ සිත යොදවන්නට ඕනේ. සිත හරවන්නට ඕනේ. ඒක තමයි කතා මාර්ගයෙන්ද කළ යුතු තිබෙන්නේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ අදාළේ ධර්ම කතිකයයි කියන්නේ කාහටද කියලා උන්වහන්සේම ප්‍රශ්න කොට උන්වහන්සේ වදාරනවා ජරා මරණ දෙක පිළිබඳව කලකිරීමට යමෙකු ධර්ම දේශනා කරන්නේ නම් එතම ධර්ම කතිකයයි කියන ලැබීමට සුදුස්සෙකි. ධර්ම කතිකය. යන්නට සුදුසුකම ලබන්නේ ජරා මරණ දෙක පිළිබඳව කලකිරීමට ධර්ම දේශනා කරනවා. ජරා මරණ දෙක පිළිබඳව කලකිරීමයි කියන්නේ කුමක් ගැන කලකිරීමටද? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීම. පංචස්කන්ධයේ ඉනි ජරා මරණ තියෙන වෙන කොහෙද? මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳ වූ ජරා මරණ දෙක පිළිබඳව කලකිරීමට යමින් ධර්ම දේශනා කරනවා නම් හෙතම ධර්ම කතා. ඒ වගේ මේ ජරා මරණ දෙකෙන් නිදහස් වීමට යමෙක් පිළිපදිනවා නම් එයා ධර්මයේ පිළිපදින්න. එයා ධර්මයේ පිළිපදින්න. ඒ ජරා මරණ දෙක යම් කෙනෙක් නැති කරගත්තේ නම් එතම තමයි ධර්මයේ පිළිපැද්ද තැන. ධර්මයේ පිළිපැද්ද තැන. එතකොට මේ තුනම සැලකී ජරා මරණ දෙක පිළිබඳව කියන්නට ඕන ජරා මරණ දෙක නැති කර ගැනීම පිළිබඳ වූ ප්‍රතිපදාවෙහි යෙදෙන්නට ඕන. ඒ ජරා මරණ දෙක ඒ ප්‍රතිපදාවෙහි යෙදුනොත් ජරා මරණ දෙකෙන් කෙනෙකු යම් දවසක නිදහස් වෙනවා. අන්න එහෙම නිදහස් වූ තැනත්තා තමයි සියලු කිත කරන්නට ඕන වැඩ ටික ඉවර කරලා තවත් ඉදිරියට කරන්නට දෙයක් නැති ලෝකයාගේ සියලු පූජාවන් ලැබීමට නැත්නම් විශේෂයෙන්ම කම්පලාදාගෙන දාණය පිළිගැනීමට සුදුසු වන්නා වූ අග්‍ර දක්ෂිනාර්හ කියන අග්‍ර දක්ෂිනාර්හ පුද්ගලයෙකු වන්න. වෙන වචන වලින් කියනවා නම් ඒ තමයි රහතන් වහන්සේ. රහත් බව හිම්කොට පවත්නා වූ ප්‍රතිපදා මාර්ගයට පිළිපැදීමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා සීලය පෙරදරි කරගෙන සීලය ප්‍රමුඛ කොට ඇති ඒ ප්‍රතිපදාවෙහි යෙදීමට අපගේ සිත් සතන් මෙහෙවන්නට හැමදාම ඒ ක්‍රියාවෙහි අපි යෙදෙන්නට ඕනේ. අදට වඩා හෙට, හෙටට වඩා අනිත් දේ විදිහට අපි ජීවත් වන්නේ යම් තාක්කල්ද ඒ තාක්කල් ක්‍රමයෙන් දියුණුවන්නට ඕනේ. එකවරටම කෙනෙකුට ඒක කරන්නට බෑ. එනි. අන්න එහෙම කළොත් ඒ තැනත්තා පූර්ව භාග ප්‍රතිපදාවකේ ආරියෂ්ඨාංගික මාර්ගයේ පිළිපදින තැනැත්තෙක් වෙයි නම් කරන්නට සුදුසු කෙනෙක් මම හිතන්නේ මට තව ඉදිරියට කතා කරත හැකියි කියලා මේ පින්නතුන් දැන් මට ඉඩ ලැබිලා තියෙන්නේ 5:45 ඉඳලා 6:45 දක්වා ඒලාව පහුවෙලා තියෙන්නේ හොඳයි අපි අද එතකින් නවත්වමු ඊළඟ දවසේ අපි ඉදිරියට කතා කරමු